ඊළඟට කාලිංග ගුණරත්න මහත්මයා අවසරයි ගෞරවනීය පින්න ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මට මේ ගැටලු දෙකක් තියෙනවා එකක් මේ මාතෘකාවට අදාළයි දෙවෙනි ප්‍රශ්න වහන්සේට වෙලා තුනක් මට පිළිතුරු දෙන්න ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය මගේ මේ උපේක්ෂා සාගත සිතකදී මොහ මූල චෛතසිකය තියෙනවනේ ස්වාමීන් වහන්සේ එතකොට අපිට කියන්න බෑ ඒ මෝහ මූල චෛතසිකයෙන් යුක්ත උපේක්ෂාව ඇති වෙන අවස්ථා තියෙනවා. ඒක වෙනම කාරණා. ඥාන සංපයුක්ත සිතක උපේක්ෂාව ඇති වෙන අවස්ථා තියෙනවා. ඒක තමයි පාරමිතාවක්. දැන් අරමුණ નિවරදිව හඳුනා ගන්න බැරිකම නිසා උපේක්ෂාව ඇති වෙනවා නම් ඒ කියන්නේ ආරම්මන රසය පැහැදිලිව දැනෙන්නේ නැහැ. සුඛ දුක්ඛ වශයෙන් දැනෙන්නේ දැනෙන්නේ නැති තැන උපේක්ෂා සහගතන ඒක මෝහ මූලිකයි. ඒතර මේ මෝහ මූලික උපේක්ෂාව ගුණයක් හැටියට නිවනට උපයෝගී වෙන කාරණයක් නෙමෙයි. ඒකයි අපි මුලදිම කිව්වේ ඔබතුමා මුල හරිය සම්බන්ධ වුණාද දන්නේ නැහැ. එතකොට මුලදිම අපි පැහැදිලි කළේ ඒකයි උපේක්ෂාව අපට කොටස් දෙකකට හඳුනා ගන්න පුළුවන්. අඥාන උපේක්ෂාව සහ ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව. ඒ අඥාන උපේක්ෂාව අපට ගුණයක් හැටියට වඩන්න සුදුසු දෙයක් නෙමෙයි. ඒක නිර්වාණගාමිනී මාර්ගයේ අපට සහාය වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥාවෙන් යුක්ත සිතකයේ දෙන උපේක්ෂාව තමයි හැම විටම අපට ගුණයක් හැටියට දියුණු කරන්න පාරමිතාවක් හැටියට සහ බ්‍රහ්ම විහාරයක් හැටියට දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ. ඒක ස්වාමීන් මට ප්‍රශ්නේ මට වැරදිද වැටහෙන්නේ නැති. එතකොට එතන ඥාන සම්ප්‍රයුක්ත වුණොත් අවිද්‍යාව සහ මෝහය සම්පූර්ණයෙන්ම දුරු වෙනවද ස්වාමීන් සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ අරහත් මාර්ගය. ඔව් එහෙම හරි ස්වාමීන් ඒ ඒ ප්‍රමාණයෙන් අපේ තියෙන ප්‍රඥාවේ ප්‍රමාණයට උපේක්ෂාව. උපේක්ෂාවේ ප්‍රමාණයට ප්‍රඥාව. එහෙම එහෙම අන්න ඕනේ වැඩේ. ආ පැහැදිලි ස්වාමීන්